තෙරුවන් සරණයි ලෝකවාසී බෞද්ධ අබෞද්ධ හැම දිනාටම මා මීට ප්‍රථමයෙන් සඳහන් කළ විදිහට සූත්‍ර ධර්ම දේශනය සජීව වැඩසටහන අපි මෙතෙන් සිට ආරම්භ කරන්නට සූදානම්. පින්වත්නි බෞද්ධා නාලිකාව කියා කියන්නේ ප්‍රමාණික වූ මිනිසුන් අතර අප්‍රමාණ වූ මනුෂ්‍යත්වයේ ගුණධර්ම වර්ධනය කරන්නට වෙරවැයම් දරන මාධ්‍ය ආයතනයක්. ඒ බාරදූර වගකීමේ තවත් ප්‍රතිඵලයක් ලෙසින් සූත්‍ර ධර්ම දේශනය සජීව වැඩසටහන අපි ආරම්භ කරන්නේ අද දවසේදී මේ ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ දම්සභා මණ්ඩපයට වැඩම අවදාලා තනමල්විල කිතුල් කුටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සැවොම පළමු කොට අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සාදුනාදයක් පවත්වා පිළිගනිමු මේ පුණ්‍යවන්ත මොහොතට සාධු සාධු සාධු අද දවසේදී ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට මෙහි පැමිණ සිටින පුණ්‍යවන්ත පිරිසට අපි ප්‍රථමයෙන් ආරාධනා කරනවා ස්වාමින්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා මේ ධර්මානුශාසනාවට ආරාධනා කරන හැටියට සාදු සාදු සාදු අද දවසේදී ඔබ අප හැම වෙනුවෙන්ම ධර්මානුශාසනාව ස්වාමින්ද්‍රයන් වහන්සේ පවත්වන්නේ සංයුක්ත නිකායේ කස්සප වග්ගයේ සඳහන් වෙන විශාක පංචාලි පුත්ත සූත්‍රය ඇසුරෙන් කෙරෙන ධර්මානුශාසනාව ලෙසින් එසේනම් පින්වත්නි ධර්ම ශ්‍රවණයට ප්‍රථම අපි හැමදෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු ඒ සඳහා අපි සැවොම සාදුනාදයක් පවත්වා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 गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා එක පළමු තස්ස භගවතු සම්පන්න සත්පුරුෂ කාර්මික පින්වත්නි අද සූත්‍ර ධර්ම දේශනාවට මේ පින්වත් පිරිසට සංයුක්ත නිකායේ දෙවෙනි කොටස ආයත්වන්නා උතුම් ග්‍රන්ථයේ එන විසාක පංචාලි පුත්‍ර සූත්‍රය තමයි අද සූත්‍ර දේශනාව විදිහට ලැබිලා තියෙන්නේ පින්වත්නි කාලය වෙන විට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවාසය කරන කාලයේ තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ. පින්වත්නි ඔබ දැනගත යුතුයි මූලිකවම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරනවා මෙන්න මේ සංසාර ගමන දුකයි මේ සංසාර ගමනේදී අනේක විද දුකටපත් වෙන්න වෙනවා අපිට ඒ නිසා මෙන්න මේ දුකෙන් එතර වෙන්න පුළුවන් මාර්ගයක් තියෙනවා එහෙනම් ඒ මාර්ගය අනුගමනය කරන්න කියලා මහත් කරුණාවෙන්ම ඒ බුදුරජාණන් වහන්සේලා අපිට දේශනා කරනවා පින්වන්දි බුදු ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන තෙක්ම සංසාර දුකෙන් ඈතර වෙන්න මාර්ගය කුමක්ද කියලා බොහෝ උදවිය දන්නේ නැහැ. ඒ කියන්නේ දන්නේම නැහැ. ඒ නිසා මේ සසර දුකයි කියලා දැනගත් දැනගත් අනුමාන වශයෙන් හෝ දැනගත් පුද්ගලයෝ තපස් දම් රකිමින් හෝ විවිධ විවිධ සිල් වෘත විවිධ විවිධ වෘතයන් සමාදන් වෙමින් කටයුතු කළා සසරෙන් එතර වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් පින්වත්නි කිසිදු ක්‍රමයකින් සංසාරයෙන් එතර වෙන්න බැරි බව අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ ස්වයන් භූ ඥාණයෙන් අවබෝධ කරගත්තා වූ බුදුරජාණන් වහන්සේම දේශනා කළා. පින්වත් මේ නිසා දැන් මේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් දුක් විඳලා බොහෝ කාලයක් පාරමී දම් පුරලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය දුකෙන් එතර වෙන්න පුළුවන් ධර්මය සොයාගත්තා. ඒ සොයාගත්ත ඒ ධර්මය තමයි පින්වන්නේ අපිට උන්වහන්සේ පතල මහා කරුණාවෙන් යුක්තවම දේශනා කරන්නේ. පින්වත්නි මේ ධර්මය තුල අපට තියෙන්නේ නුවණින් විමසන්නමයි. මේ ධර්මයේ තුල අපට තියෙන්නේ පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ කාරණාවලට අනුකූලව නුවණින් විමසන්න අපිට පුළුවන්කමක් ලැබුණොත් අපිට පින්වත්නි මේ දුකෙන් එතර වෙනවා කියන එක නම් මෛත්‍රී බුද්ධ ශාසනය තරම් දිගු කාලයක් කරමුණු කරන්න ඕනේ අපිට යම් සැනසීමක්වත් මේ ජීවිතය තුළ ලබන්න පුළුවන් හැබැයි එහෙම ලබන්න නම් පින්වත්නි අපි දැනගත යුතු වෙනවා අපි දැකගත යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනය සුභාසිත වචනය අපි දැනගත යුතු වෙනවා ඒ සුභාසිත වචනය දැනගත් අපි ඒ අනුව කටයුතු කරන්ට යෙදුනොත් පින්වත්නි අපිට මේකෙන් ඊතර වීම පිණිස මෙතනම සැනසීමක් ලබා ගන්නට අපිට පුළුවන්කමක් වෙනවා. පින්වන්දි අපි කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ නැතිනම් අපි තවම අර විවිධ විවිධ විවිධ ක්‍රමවල දෘෂ්ටිවල අහුලා ගහගෙන යනවා. හැබැයි ඒත් බලන්න පින්වන්දි අදටත් සමහර උදවිය බුද්ධ වචනය මෙච්චර විවර වෙවි තියෙද්දිත් විවිධ වූ දෘෂ්ටිවල මහසු වෙලා ගහගෙන යනවා. ඒකනම් පින්වන්දී ආයේ නොතේරුම්කමම වෙන්න ඕන. ඒ නිසා ඔබ කල්පනා කරගන්න මේ අවස්ථාවේ අපිට මහත් ලාභයක්මයි ලැබිලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨ සම්පන්න දෙයක්මයි ලැබිලා තියෙන්නේ. manussෝත්පත්තියක් ලැබුව බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍රයාණන් වහන්සේලා කල්යාණ මිත්‍ර ධර්මය අපිට ලැබුණා. සසර දුකෙන් එතර කරවන්න පුළුවන් සසර දුකෙන් එතර කෙරවීමට හේතු වන ධර්මය ලැබුණා. එහෙනම් කොහොමද කියලා අපි දැන දෙක ගන්න ඕන. ඒ ධර්මය තුලින් සංසාරෙන් එතර වෙන්න ඒ ධර්මයේ ප්‍රයෝගී වෙන්නේ කොහොමද කියලා. පින්වත්නි මේ විසාක පංචාලිපුත්ත සූත්‍රය දේශනා කරන කාලයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේක. ඒ මහා වනයේ කූටාගාර ශාලාවේ තමයි උන්වහන්සේ වැඩ සිටියේ. පින්වත්නි දිනක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ඉන්න අවස්ථාවේ මේ කූටාගාර ශාලාවට රැස්සුණු උපස්ථාන ශාලාවට රැස්සුණු භික්ෂූන් වහන්සේලා බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් උපස්ථාන ශාලාවට රැස්සුණා රැස්සුණාට පස්සේ පින්වත්නි මේ විසාක පංචාලි පුත්ත කියන භික්ෂූන් වහන්සේ ඒ රැස්ුණා වූ භික්ෂූන් වහන්සේලාට පින්වත්නි ධර්මය විවිධ විවිධ ආයුරින් විස්තර කරන්න පටන් ගත්තා. ඒ ධර්මය නොපැකිලුණු, ඒ කියන්නේ පසුබට නොවි පැකිලෙන්නේ නැතිව කෙලතොළු නොවූ ඒ කියන්නේ කෙලතොළු නොවූ කියන්නේ පින නිවැරදි වචනයම දැන් බොහෝ උදවියට බුද්ධ වචනේ බුද්ධ වචනේ නොවන දේ තේරුම් කරගන්න අපහසු වෙලා කෙලතලු ස්වභාවය බහුලයි දුෂ්පාඤ්ඤ ගතිය වැඩි ඒ නිසා ආයුස්මත් විසාක පංචාලි පුත් ස්වාමින් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පසු නොපැකුළුණු කෙලතලු නොවූ අර්ථ සහිත අර්ථ සහිත සිව්සස් ධර්මය සිව්සස් ධර්මය කියලා කියන්නේ පින්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සසරට මුසු නො වූ බලන්නකෝ මේ වචනවල එහෙනම් සිව්සස් ධර්මය සසරට මුසු නො වූ ඒ කියන්නේ එහෙනම් සංසාර පැවැත්මට හේතු නොවන සසර පැවැත්මට හේතු නොවන මේ ධර්මයේ අර්ථයෙන් වික්ත ලෙස තෙදගන්වමින් පැහැදිලි කර දෙමින් හිටියා ඊට පස්සේ පින්වත්නි භික්ෂූන් වහන්සේලා සතුටටපත් වෙමින් හිටියා. දැන් මේ සසරට සම්බන්ධ නොවුණු චතුරාර්ය සත්‍ය ධර්මය නොපැකිලිව කෙලතුළු නො වූ පැහැදිලි අර්ථයෙන්ම මේ විසාක පංචාලි පුත්‍ර ස්වාමින් වහන්සේ අනෙක් ස්වාමින් වහන්සේලාට අර්ථයෙන් ධර්මයෙන් දැන් දේශනා කරනවා තෙද ගන්වනවා පැහැදිලි කරලා දෙනවා ඒ සතුටු කරනවා ඒ විදිහට කටයුතු කරනවා පින්වන්දේ අර මේ මහා වනයේ විවේක සුවයෙන් වැඩ සිටින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේක දැක්කා දැකලා සවස් වේලාවේ සමවතින් නෙගී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කළා. උපස්ථාන ශාලාවට වැඩම කළාට පස්සේ සාදල තිබුණු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම සාදා තිබුණු ආසනයේ ඉඳගෙන අහනවා පින්වත් මහණෙනි අද මේ භික්ෂූන් වහන්සේලාට නොපැකිලුණු ඒ වගේම කෙලතොළු නොවූ අර්ථ සහිත සිව්සස් ධර්මය සසරට මුසු නොවූ ධර්ම කතාවෙන් තෙදගන්වමින් සතුටු කරවමින් කවුද අද කටයුතු කළේ කියලා කටයුතු කළේ කවුද කියලා අහනවා. එහෙම අහනකොට පින්වත්නි එතන වැඩ සිටි පින්වත් ස්වාමින් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද මේ අපිව චතුරාර්ය සත්‍ය ධර්මයට යොමු කරවමින් සසරට නැඹුරු නොකරවමින් අර්ථයෙන් ධර්මයෙන් පැහැදිලි ලෙස තෙදගන්වමින් අපි සතුටු කරවමින් මේ සාකච්ඡාව පැවැත්වුවේ ස්වාමීනි විසාක පංචාලි පුත්ත ස්වාමින් වහන්සේ ආන් එතකොටම පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම සාදු සාදු විසාක සාදු එහෙම තමයි විසාක වෙන්න ඕනේ මේ භික්ෂූන් වහන්සේලාට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සසරට මුසු නොවන ධර්මය නොපැකිලිව කෙලතොළු නොවි අර්ථයෙන් ධර්මයෙන් තෙත ගැන්වීම කළ යුතුයි කිව්වා. එහෙම දේශනා කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා විසාක පණ්ඩිත කතිකයා බාලයන් තුල ඒ කියන්නේ ධර්මයේ නොදන්න අසත්පුරුෂ බාලය ළඟ පණ්ඩිත කතිකයා හිටියට ලෝක වාසීන් එයා හඳුනන්නේ නැහැ කිව්වා. ලෝක වාසීන්ට එයා හඳුනගන්න බැහැ කිව්වා. හැබැයි විසාක පණ්ඩිත කතිකයා අමා පදේම දේශනා කරනවා නම් අපි දු යමෙක් පඬිත ස්වභාවයෙන් ඉඳගෙන බාලයන් සමග ඔය හිටියට ඒ බාලයන්ට හඳුනගන්න බෑ මෙයා පඬිතෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පඬිතයා අමාපදයේ දේශනා කරනවා නම් කුමක්ද පින්වත්නි අමාපදේ කියන්නේ? සසර දුකෙන් එතර වෙන මාර්ගය. ඒ කියලා කියන්නේ මොකද? චතුරාර්ය සත්‍ය ධර්මය. අන්න ඒ යම් පඬිතෙක් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනව නම් එයා ලෝකවාසියයට හඳුනගන්න පුළුවන් කිව්වා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ පින්වත්නි සුභාසිතයයි. සුභාසිතයයි. සුභාසිතය කියන්නේ බුද්ධ වචනයයි. දුස්භාසිතය කියන්නේ බුද්ධ වචනේ නුවණ දෙයයි. එහෙනම් බුද්ධ වචනේ යම් කෙනෙක් දේශනා කරනවා නම් බුද්ධ වචනය. හැබැයි ඔබ මතක තියාගන්න බුද්ධ වචනය නම් කුමක්ද ඒකේ ලක්ෂණය වෙන්න ඕන? සසරට මුසු නොවන වෙන්නම ඕන. සසරට මුසු නොවුණු එහෙනම් නැවත උප්පත්තියට මුසු නොවන වචනේ එහෙනම් ඒ චතුරාර්ය සත්‍ය වචනයම තමයි සුභාසිතය අන්න සුභාසිත වචනය යම් ඉසිවරයෙක් දේශනා කරන යම් ඉසිවරයෙක් දේශනා කරන අන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඉසිවරයන්ගේ ධජයයි කියලා ධ්වජයයි කියන්නේ කොඩිය. ඉසිවරයන් මේ ධ්වජය වැළඳ ගන්නවා කියනවා. ඒ කොඩිය වැළඳ ගන්නවා කියනවා. කුමක්ද ඉසිවරයන්ගේ ධ්වජය වෙන්නේ? ඉසිවරයන්ගේ ධ්වජය වෙන්නේ පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඔන්න බලන්නකෝ. ඉසිවරයන් වැළඳගන්නේ ඉසිවරයන්ගේ ධ්වජය වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. එනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ සසරට මුසු නොවන සසර දුකෙන් එතර කරවීමට හේතු වන්නා වූ දේ තමයි පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. එහෙනම් දැන් ඔන්න ඔබ දැනගන්න දැකගන්න බුදුරජාණන් වහන්සේම සාදු සාදු කියලා අනුමෝදන් වුණා බලන්න කුමක්ද අනුමෝදන් වුණේ නොපැකිලිවම බලන්න බියක් සැකයක් නැතිව නොපැකිලිවම කෙලතොළු නොවි ඒ නිවැරදි අදහස නිවැරදිම බුද්ධ වචනේ අර්ථ සහිතවම ඒ සිව්සස් ධර්මය සසරට මුසු නොවන ධම දේශනා කරමින් තෙද ගන්වමින් සතුටු කරවමින් සමාදන් කරවමින් දේශනාවක් කරනවා නම් ඒ දේශනාව බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේම සාදු සාදු කියලා අනුමෝදන් කොච්චර වටිනද බලන්න. ඇයි නොපැකිලිව කියන්නේ පින්වත්නි අද වුණත් සමහර වෙලාවට බුද්ධ වචනේ දේශනා කරන්න අපහසු අවස්ථා එනවා. බොහෝ අපහසු අවස්ථා ගැන ඒක දේශනා කරන සමහර අය කීප දෙනෙක් හරි දෝෂාරෝපණය කරන්න පුළුවන්. තේරුම් ගන්න බැරි මත හෝ කුමන හෝ හේතු මත ඒගොල්ලෝ කියයි බුද්ධ වචන විවර කිරීමට එරෙහි වෙන උදවිය ඉන්නවා. ඒ නිසා අන නොපැකිලිවම තෙදගන්වමින් ඒ කටයුත්තම කරනවා නම් කොච්චර වටිනද? ඇයිද පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ඒ විදියට ඒක වර්ණනා කරන්නේ? එහෙනම් සිව්සස් ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සසරට මුසු නොවන එහෙනම් ඔබ දැනගන්න ඔබ කරන්නා වූ මේ වැඩපිළිවෙළවල් වල බලන්න පින්වත්නි ඔබ සසරට මුසු වන සසරට ඇලෙන සසරට කැමති වෙන දෙයක් නම් මතක තියාගන්න තවම ධර්මයේ ලැබුණේ නැහැ. තවම ඔබට දහම මුණ ගැහුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ සසරට මුසු නොවුණු එහෙනම් සසරට මිශ්‍ර නොවෙන්න ඕන. දැන් ඔබේ කැමැත්ත තියෙන්නේ කුමකටද? මොන හෝ දෙයක් කරලා සංසාරේ සුගතියක හෝ උප්පත්තියක් ලබන්න පතනව නම් ඔබට තාම බුද්ධ ශාසනය තුළ ලොකු පිහිටක් ලැබෙලා නැහැ. පින්වත් එහෙනම් අපි කල්පනා කරන්න ඕනන්න සසරට මුසු නොවුණු මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බලන්න. එතකොට කල්පනා කරන්න පින්වන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එහෙනම් මේ ධර්මයේ කියන්නේ කුමක්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඔන්න චතුරාර්ය සත්‍ය. මේක පින්වත්නි පරම සත්‍යයි. ඇයි එහෙම කියන්නේ ආර්ය සත්‍යයි. ආර්යයන් වහන්සේලා විසින් පසසන ආර්යයන් වහන්සේලා විසින්ම හොයාගත්ත ආර්යයන් වහන්සේලා අනුගමනය කරන මේ ධර්මයේ මේ සත්‍ය ආර්ය සත්‍යයි. පින්වත්නි ආර්ය සත්‍ය දෙකක් ලොවේ නෑ. ඒ ආර්ය සත්‍ය නම් එකම කාර්ය සත්‍යයි. ඒ ආර්ය සත්‍ය තමයි සිව්සස් ආර්ය සත්‍යය චතුර ආර්ය සත්‍යය. එහෙමනම් පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසි කෙනෙකුට ඒක එහෙම නෙමෙයි කියන්න බෑ වෙනස් කරන්න බෑ දැන් දුක දැන් දුක යමකින්ද හටගන්නේ කාටවත් ඒකෙන් දුක හටගන්නේ නැහැ කියන්න බෑ එනිසා ඒ නිසාම තමයි පරම ආර්ය සත්‍ය වෙනස් කළ නොහැකිම සත්‍යය. ඒ නිසා ලෝවේ වෙනස් කළ නොහැකි සත්‍යය තමයි පිනන චතුරාර්ය සත්‍යය. මොන බුදු රජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණත් පින්වත්නි ඒ පහළ වෙන සෑම බුදු රජාණන් වහන්සේලාම දේශනා කරන්නේ කුමක්ද? මේ චතුරාර්ය සත්‍යමයි. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ විවර කර කර විවර කර කර අපිට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළනත් අපිට දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට වෙනස තියෙන්නේ බුදුවරේකු පමණමයි නුවණින් අවබෝධ කරගෙන මේ ධර්මයේ ලෝක සත්වයාට ප්‍රකාශ කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ කාලය අහිමි වුණාට පස්සේ ඒ ධර්මය ඒ විදිහට ලෝකේ පවතිනවා. ඒ ධර්මය දැන දෙක ගන්න නුවණ දිනු කරපු උදවිය තමයි නැත්තේ. නැත්තම් ඒ දහම එහෙමම තියෙනවා. එහෙනම් දැන් ඔන්න ඔබ දැනගන්න සසරට මුසු නොවුණු චතුරාර්ය සත්‍ය ධර්මයේ තෙද ගන්වන්න සමාදන් වෙන්න සතුටු වෙන්න පුළුවන් නම් ඔබට මේ ශාසනයේ ප්‍රයෝජනයක් තියෙනවා. එහෙනම් දැන් අපි බලමු පින්වත්නි කුමක්ද මේ ආර්ය සත්‍ය හතර? මේ ආර්ය සත්‍ය හතර තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය. දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය. දුක නැති කරන්නා වූ මාර්ගය නම් ආර්ය සත්‍යය. එතකොට පින්වන්දි දැන් ඔබ දැනගන්න දුක කියලා කියන්නේ කුමක්ද කියන එක. පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං කියලා මේ විදිහට දිගටම දේශනා කළ අවසාන උන්වහන්සේ දේශනා කරන කුමක්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මහණෙනි කෙටියෙන් දේශනා කරනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි. පින්වත් මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියන තැන අපි විස්තර කරමු ඊට පෙර අපි අනිත් දේශනාවල්දී විස්තර කරලා තියෙනවා දුක කියන්නේ කුමක්ද කියන එක. පින්වත් අපි දන්නවා මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියන එකේදී අපි දන්නවා ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන මේ තුන් දෙනාගේ එකතු වීමක් වුණ වෙනකොටම අපිට යම් දෙයක් පේනවා. දෙයක් පේන්නේම ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන මේ තුන් දෙනාගේ එකතුව නිසා. පින්වන් මේ දෙයක් පේනව කියනකොටම එතනම උපාදානස්කන්ධ පහක් හටගෙන තියෙනවා. උපාදානස්කන්ධ පහක් හටගෙන තියෙනවා. දැන් එතකොට පින්වත්නි අපි දැන් යම්කිසි පුජ්‍යලයක් මෙතන කල්පනා කළොත් දැන් දැකපු දේ තියෙනව කියලා සිහි කරනකොටම පින්වත්නි දැකපු දේ තියෙනවා ඒ දේ හොඳයි හෝ නරකයි හෝ කියලා සිහි කරනවා කියන්නෙම පින්වත්නි ආ සිහි කරන්නේ රූපේ වේදනාව සංඥාව සංකාරය විඥාණයමයි. උපාදානස්කන්ධ පහ. ඇයිද ඒ එහෙම කියන්නේ පින්වත්නි යමක් අපට පෙනුනේ හේතු ගැටුණු නිසා දැන් හේතුව නිරුද්ධ වෙන විටම පෙනුන දේ නිරුද්ධයි හැබැයි පෙනුන දේ නිරුද්ධ කියලා නොදන්නාකම නිසා පින්වත්නි අපි එදෙනා පෙනෙන දේ තියෙනවා කියලා ඒක නිරුද්ධ වෙලා ඒ දේ තියෙනවා කියලා හිතනකොටම අපි දැන් හසු වෙලා තියෙන්නේ ඇසට හසු වෙලා තියෙනවා රූපයට හසු වෙලා තියෙනවා චක්කු විඥාණයට වේදනාවට සංඥාවට සංකාරයට අහු වෙලා තියෙනවා. අන්න එහෙනම් දැන් එතකොට පින්වත්නි දැන් අපි ඇස මම ඇස මගේ ඇස මගේ ආත්මය කියලා කියන්න ඕනේ ඇසට පෙනෙන දේ තියෙනව කියලා හිතනකොටම ඇස මම වෙලා චක්කු විඥානේ මම වෙලා ඇසට එතෙන්දී ඒ වගේම රූපේ මගේ වෙලා ඒ සියල්ලන ඇස මම වෙලා මගේ වෙලා මගේ ආත්මය වෙලා. එහෙම එහෙම දැනෙනකොට මේක වෙලා. ඒ නිසා අන්න දැන් අපි නැවත නැවත සිහි කල්පනා කරන්නේ. නැවත නැවත ආවර්ජනය කරන්නේ පින්වන්නේ පෙනුණු දේ එතනම ඉවරයි. දැන් අපි ආවර්ජනය කරන්නේ කුමක්ද? අපේ හිත තුල සටහන් වෙලා තියෙනවා ඒ පෙනුන දේ තවම තියෙනවා කියන දෙයක් අපේ සිතේ සටහන් වෙලා තියෙනවා. තියෙනවා කියලා තියෙන නිසා දැන් නැවත නැවත විතර්ක කරනවා. ඒක සිහි කල්පනා කරනවා. ඇයි දැකීම නිවැරදි නොවුණු නිසා සම්මා දිට්ඨියට නොපැමිණුණු නිසා දැන් අපි කරන්නේ දැකපු දේ තියෙනවා කියලා හිතනවා. හේතු ගැටීමෙන් හටගත්තනම් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා නොදන්න කම නිසා දැන් ගැටුණු දේ තියෙනවා කියලා පෙනුණු දේ තියෙනවා කියලා හිතනවා. ඒ හිතන විටම පින්වත්නි අවිද්‍යාවටයි අහු වෙලා තියෙන්නේ. එතකොටම තියෙනවා කියලා සිහි කල්පනා කරනකොටම අපි විතර්කයි පහල කරන්නේ. ඔබට එවැනි රූපයක් දැක්ක මොහොතක ඔබ දෙනත පියාගෙන කල්පනා කරන්නකො බලන්න. දැන් ඒක මතක් වෙන්නේ නැද්ද කියලා මතක් වෙනවා. මතක දිගින් දිගට දිගින් දිගට මතක් වෙනවා නම් නැවත නැවත සිහි කරනවා නම් පින්නෝනි භවයමයි සකස් කරන්නේ. අපිට ඒක සිහි වෙන්න සිහි වෙන්න සිහි වෙන්න නැවත නැවත භවය සකස් වෙනවා. විපාකයේ පිණිස කර්ම සකස් වෙනවා පින්වත්නි. ඒ නිසා දැන් ඒ සිහි වෙන්න වෙන්නම අපිට ඇති වෙන්නේ දුකයි. ඒ නිසා ඒ දුකයි හටගත්තේ ඒ දුක හටගත්තේ කුමක් නිසාද? අන්න පංච උපාදානස්කන්ධයට ඇලුම් කරව නිසා. ඇයි ඒ හටගත්තේ? අපි ඒ දුකට තණ්හා කරපු නිසා. දුකට ඇලුම් කරපු නිසා දුක ඇති වුණා. හැබැයි ඔබ දැනගත්තනම් ආයතනයේ උපදින විටම දුකයි කියලා දැනගත්තනම් දැකගත්තනම් එතකොටම අපි ඒකට කරන තණ්හාව ඇලුම් කිරීම නෑ. ඇලුම් කිරීම නැති වෙනවා කියන්නේම පින්වත්නි දුක නිරුද්ධ වෙනවා. දුක නිරුද්ධ වෙනවා. එහෙනම් දුක නිරුද්ධ වෙනව නම් අන්න දුක්ඛ නිරෝධයයි. එතකොට එහෙමනම් අන්න දුක දැනගත්ත දැන් අපි දුක ඇති වෙන්නේ ඒකට තණ්හා කිරීමෙන් කියලා දැනගත්තා. දුක නැති කරන්න නම් Nirodhe සාත් කරන්න නම් තණ්හාව නැති කරන්න ඕනේ කියලා. තණ්හාව නැති කරන්නේ කියලා අපිට ඔබ හොඳට මතක තියාගන්න ඔබට තණ්හාව නැති කරන්න කියලා 아무තු වැඩපිළිවෙලක් කරන්න දෙයක් නෑ. ඔබට තියෙන්නේ තණ්හාව නැති කරන්න නම් උපදින ආයතනය පටිච්ච සමුප්පන්න විදියට දැන දැක ගන්න එතකොටම ඔබට අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණ පහළ වෙනවා දැක ගන්න පුළුවන් ඒක දැනගන්න විටම ඒක දැකගන්න විටම අයියෝ මේ දැන් එහෙනම් හේතු ගැටීමෙන් හටගත්ත හේතු නිරුද්ධෙන් නිරුද්ධයි එහෙනම් නිරුද්ධයි කියන්නේ හටගත්ත එතනම නිරුද්ධයි නිරුද්ධයි කියන්නේ ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා කියන්නේ අනිත්‍යයි එහෙනම් අනිත්‍ය වූ යමක් ඇද්ද? ඒක සැපද දුකද? දුකයි. එහෙනම් අනිත්‍ය වූ යමක් ඇද්ද? දුක හටගන්න යමක් ඇද්ද? ඒක අනාත්මයි. එහෙනම් එකම දසුන තුල එකම දර්ශනය තුල පරමාර්ථ ලෝකයේ එක්ක එකම දර්ශනය තුල ඔබට අන්න බලන හේතුඵල ධම විදිහට ඒක දකින්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්න පුළුවන්. එතකොට පින්වත් එහෙනම් මේ ඇසයි රූපයයි චක්කු විඥානයේ ගැටුණු නිසා යමක් පෙනුණා. ඒ පෙනුණු දේ හේතු ගැටීම නිසා පෙනුණ නම් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා දැනගන්න විට දැකගන්න විටම අනිත්‍ය දැනගත්තා දුක දැනගත්තා අනාත්මය දැනගත්තා. එතකොට අපි ඒකට ඇලුම් කරයිද? දැන් ඒ හටගත්ත දේ දුකයි කියලා දැනදක ගත්තොත් අපි දුකට ඇලුම් කරයිද? නෑ. එහෙනම් තණ්හාව දුරු කරන්න කියලා 아무තු වැඩපිළිවෙලක් කරන්නේ නෑ අපි. උපදින ආයතනේ දුකයි කියලා දැනදක ගන්නකොටම අපි දුක් දෙයට හිතේ ඇල්ම නැති වෙනවා. අන්න දුක ඇති වෙන ඒ දුක් දෙයට හිතේ ඇලීම නැති වෙන විටම දුක ඒ කියන්නේ දුක් දෙයට කරන ඇලීම නැති වුණා කියන්නේම දුක නැති වෙනවා. ඇයි දුක එන්නේ ඒකට ඇලුම් කරොත්නේ. තණ්හා කළොත්නේ. එහෙනම් ඒකට අයියෝ මේ දුක නේද මේ හටගත්තේ කියලා දකිනකොටම තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුනාම කියන්නේ Nirodhayai සාත් වෙන්නේ. Nirodhayai සාත් වෙන්නේ. එහෙනම් දැන් අන්න බලන්නකෝ ඔබට Nirodhe සාත් කර ගැනීම පිණිස තියෙන්නේ උපදින ආයතනේ දුකයි කියලා දකින්න. Nirodhe සාත් උනා. Nirodhe සාත් වෙන්න නම් නිවන සාත් වෙන්න නම් අපිට කරන්න තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. නේ? ඒකායනෝ අයන් භික්කවේ මග්ගෝ. එකම මාර්ගය සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස. සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස දුක් දුම්නස් නැති කර ගැනීම පිණිස තියෙන එකම මාර්ගයක් තියෙනවා ආර්ය ෂ්ටාංගික මාර්ගය. එහෙනම් දැන් ඔන්න ඔබට පුළුවන් මේ ආර්ය ෂ්ටාංග මාර්ගය දැන් වඩන්න. එහෙනම් මේ ආර්ය ශ්‍රාංග මාර්ගය විතර එහෙනම් දුක නිවෙන මඟ විදියට අපිට එහෙනම් Nirodhe සාත් කරන්න කරපු වැඩපිළිවෙලනේ දුක නිවෙන මඟ. ඒ කරපු වැඩපිළිවෙල තමයි කුමක්ද? උපදින ආයතනයේ දුකයි කියලා බැලුවා. එහෙනම් ඔබට අන්න බලන්න පින්නන්නේ සිව්සස් දහමක් ඔබට දැකගන්න දැනගන්න පුළුවන් වුණොත් අන්න එතකොටම සසරට තියෙන නැඹුරුව නැති වෙනවා. සසරට තියෙන ඇල්ම බැඳීම නැති වෙනවා. එහෙනම් ඒ සසරට තියෙන ඇල්ම සසරට තියෙන බැඳීම පුජ්‍යලයක් විසින් නැති කරනවත් ඇති කරනවත් නෙමෙයි. ඒ උපදින ආයතනයේ දුකයි කියලා දැන දැක ගන්න විටම ඉබේ මේක නැති වෙනවා. ඒ නිසා එහෙනම් දැන් ඔබට තියෙන පින්වන්දි මේ සංසාරේ අති භයානකමයි. අති භයානකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනවරාග්‍ර වූ සංසාරේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා බොහෝ කාලයක් මේකේ මේ අත ගමන් කරනවා කියලා. අන්න දැන් බලන්න පින්වන්නේ ඇසෙන් දැන් අපි දැකපු රූපය හේතු ගැටීම නිසා හටගත්ත කියලා දැන දැන දැක ගන්න බැරි වුණකොටම එතකොටම අවිද්‍යාවටයි යහුනේ. අවිද්‍යාවට අහු වෙනකොටම අපිට හිතෙනවා දැන් එතන කවුරු හරි ඉන්නව අනේ කොච්චර හොඳයිද කියලා හිතනකොටම ආනපන තණ්හාවෙන් බැඳෙනවා. එහෙනම් තණ්හාවෙන් බැඳෙනකොටම දැන් අපි කරන්නේ මොකක්ද? අන්න අවිද්‍යාවට අහු වුණා, තණ්හාවට බැඳුණා. දැන් අපි ඒ ටික කෙරෙන්නේම මිත්‍යා දෘෂ්ටිය නිසා, වැරදි දැකීම නිසා. දැන් වැරදි දැකීම හටගත්ත කෙනා දැන් ඔන්න වැරදි විදියට සංකල්පනා කරනවා, විතර්ක කරනවා. එයා ලස්සනයි, එයා බොහොම හොඳයි. එයා අපිට එක්කගෙන යන්නේ නැත්තම් කියලා විවිධ විවිධ සිහි කල්පනා කරනවා. එහෙම කරන්න කරන්නම පින්වන්නේ සංසාරෙටයි ඔබ නැඹුරු වෙන්නේ. සසරටයි නැඹුරු වෙන්නේ. මේ සසර භයානකයි. ඒ සසර භයානක නිසා තමයි අන්න අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳෙන්නේ. අන්න අපි හරිතන අවබෝධ කරනව ගත්තොත් ඔබට එතන අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් ධෛර්යයක් තියෙනවනම් ඔබට එතන නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා විසාක පංචාලි පුත ස්වාමින් වහන්සේට සාදු සාදු කියලා අනුමෝදන් කරනවා එහෙම තමයි විසාක ඇයිද එහෙම කියන්නේ පින්වත්නි මේ විදියට සංසාරෙට නොබැඳෙන සසරෙන් එතර වෙන්න පුළුවන් ධර්මය යමෙක් දේශනා කරනව නම් තෙද ගන්නවනව නම් ඒත්තු ගන්නවනව නම් සතුටු කරවනව නම් අන්න එතනින් යම් පුජ්‍යලේ කරපින්නන්නේ මේක හිතන්න පුරුදු වුණොත් යම් පුජ්‍යලේ කර මේක අනුමාන වශයෙන් අවබෝධ කරගත්තොත් යම් පුජ්‍යලයක් මේක දැන දැකගත්තොත් එයා පින්වත්නි මේ ජීවිතේදීම අන ලෝවේ සත්‍ය ඒ කියන්නේ ලෝකේ සත්‍ය එකයි චතුරාර්ය සත්‍ය ඒ ලෝකේ පරම සත්‍ය දැන දැකගත්තොත් එයා ඒකට ඇලුම් කරන්නේ නැහැ නිදහස් වීම පිණිසම, ඉන් කලකිරීම පිණිසම, නොඇල්ම පිණිසම, ඇල්ම දුරු කිරීම පිණිසම එයා කටයුතු කරනවා. ඒක ඉබේමයි ඇති වෙන්නේ පිළිඳ. ඔබ හරියටම උපදින ආයතනේ දැනගත්තොත්, දැකගත්තොත් දුකයි කියලා දැන දැක ගන්න විටම පින්වත්නි ඔබට අමුතුවෙන් ඔබ කලකිරෙන්න කියලා කරන්න වැඩ පිළිවෙලක් නැහැ. ඔබ ඒක දැනගන්න විටම දැක ගන්න විටම ඒ පිළිබඳ කලකිරීම ඇති වෙනවා. එතකොට ඔබ නොවැල්ම පිණිස විශේෂ කරන දෙයක් ඕන නැහැ. අතන හේතුඵල ධහමෙන් හටගන්නවා කියලා දැනගන්න විටම දැකගන්න විටම පින්වන්නේ ඉබේම කලකිරනවා අයියෝ මේකටද මම මේ හිතුවේ. කලකිරෙනකොට මේකට තියෙන ඇල්ම ඉබේම මේ වචන වෙනස් වුණාට එකම සිතිවිල්ලක ගොඩනගෙන ස්වභාවයක් තියෙන්නේ මේ. එකම ස්වභාවයක් තියෙන පින්වන්නේ. ඇයි එතන අපි යථාර්ථය දකිනකොටම කලකිරුණා. යථාර්ථය දකින විටම කලකිරුණා. යථාර්ථය දකින විටම කලකිරුණා. දා කලකිරෙනවම කියලා කියන්නේ ඒකට තියෙන ඇලීම ඇති වෙනවද, වැඩි වෙනවද, අඩු වෙනවද? ඇලීම දුරු වෙනවා. ඇල්ම දුරු වෙනවම කියන කියන්නේ කෙලෙස් සංසිඳෙනවා. කෙලෙස් සංසිඳනවා. එතන කෙලෙස් සංසිඳෙනවා කියන්නේ ඉතින් මේක ගැන තවදුරටත් අමුතු අමුතුවෙන් විතර්ක කර කර විතර්ක කර කර කල්පනා කරන් සීකරන් තරම් දෙයක් ඇත්තේ නෑ කෙලෙස් සංසිඳ වෙනවා. කෙලෙස් සංසිඳ වෙනවම කියන්නේ විශිෂ්ට ඥානය පිණිසමයි කෙලෙස් සංසිඳ වෙනවා කියන්නේ විශේෂ ඥානය පිණිස හේතු වෙනවා. නිවන පිණිස. උතුම් මාර්ය සත්‍ය අවබෝධය පිණිස නිවන පිණිස හේතු වෙනවා. ඒ නිසා පින්වන්දි අපිට මෙහෙම දහමක් පිළිබඳ මේ සංසාරේ දුකයි කියලාවත් හිතන්න අහන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණ නිසා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුණා නම් මේ සංසාරේ දුකයි කියලා අපිට අහන්න විදියක් නැහැ. අපි හිතාගෙන ඉන්න දැන් අපි කවුරුත්ම පින්වත්නි ඇත්ත වශයෙන්ම ගත්තොත් ඔබ කැමති සැපටද දුකටද? ඔබෙන් ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද? කැමති සැපට. සැපනේ. දෙයනේ දැන් ඔබ සැපට කැමතියි කියලා ඔබ අල්ලන්නේ කොමක්ද? දුක නෙවෙයි. ඔන්න ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ පින්වත්නි සැපට කැමති නම් සැබවින්ම ඔබට සැප ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔබ සැපයි කියලා හිතාගෙන ලබාගන්නේ දුක. දැන් ඔබ හිතාගෙන ඉන්නේ දූ දරුවෙක් ඉන්නවනම් සැපයි. ගෙයක් දොරක් සල්ලි මිල මුදල් තියෙනවනම් සැපයි. යමක්කමක් හොඳට තියෙනවනම් සැපයි. ලස්සන නෝන මහත්තයෙක් ඉන්නවනම් හොඳයි සැපයි කියලා හිතනවා. නමුත් පින්වත්නි ඒ සැපයි කියලා ගත්ත දේ හෝ හිතපු දේ නිසාම නෙමෙයිද දැන් අපිට දුක පෙරලා මෙන්නේ. ඒක නිසා නෙමෙයිද? ඒක නිසාමයි. දැන් හොඳයි ලස්සනයි කියලා එක්කගෙන ආපු නෝනා තව කෙනෙක් එක්ක පැනලා යයිද දන්නේ නැහැ. තව දිහාවක් බලයිද දන්නේත් නැහැ. මොනෝ හරි එහෙම වෙයිද දන්නේත් නැහැ කියලා ඔන්න දැන් දුකෙන් බයෙන් ඉන්නේ. දරුවෙක් දැන් දරුවට මොනෝ වෙයිද දන්නේත් නැහැ. ලෙඩ වෙයිද දන්නේත් නැහැ. අකීකරු වෙයිද දන්නේත් නැහැ. දැන් ඔන්න අමුද. ඇයි දැන් අර සැපයි කියලා අල්ලපු දෙම දුකටපත් වෙලා. දුකටපත්. නමුත් දැන් දුකයි කියලා තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබට සැප ලබන්න නම් ක්‍රමයක් දේශනා කරනවා සැප ලබන්න නම්. එහෙම නැත්නම් ඔබට දුකෙන් නිදහස් වෙන්න නම් සරල ක්‍රමයක් දේශනා කරනවා. ඔබ දුකෙන් නිදහස් වෙන්න කැමති නම් පින්වත්නි සැප ලබන්න කැමති නම් කැමතිද සැප ලබන්න? දුකෙන් නිදහස් වෙන්න කැමතිද? කැමතිත් නෑ ඉතින්නේ. කැමති නම් ඔබට තියෙන්නේ මොකද්ද? මනාප දෙයින් ඈත් වෙන්න. ඔන්න ලේසිම දෙයි. දැන් ඔයගොල්ලෝ මනාප දේවල් තියෙනව නේද? මනාප කියන්නේ මොනවද? කැමති දේවල්. කැමති දේවල් වලින් ඈත් වෙන්න. කැමති දේවල් අතහැරියොත් ඔබ අතහරින්නේ මොකද්ද? දුකයි. අන්න බලන්න. කැමති දේ කැමති කැමති දේ අතහරින විට අතහරින්නේ දුකයි. කැමති දැන් දීයනේ දැන් අර ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ වැඩෙද්දී අර එක්තරා ගෘහපුත්‍රයෙක්ගේ පුතෙක් මැරිලා අමුසොහොන්ට ගිහින් එන ගමන් ඒ ගෘහපුත්‍රයා ආවා බුදුරජාණන් වහන්සේ බහැතකින්. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනෝ වෙනදා වගේ නෑ ටිකක් කෙට්ටු වෙලා වගේ ගිහින් කියලා කිව්වන් එහෙම නැතුව තියේ ස්වාමීනි මගේ එකම පුතා මිය ගිහින් මම මේ දැනුත් අමුසොහොන්ට ගිහින් ඉන්නේ මම මේ අඬ අඬ කන්න බොන්නේ නැහැ වැඩ යන්නෙත් නැහැ කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියටම හරි. හරියටම හරි ප්‍රිය දෙයින්ම තමයි මොකද්ද දුක එන්නේ. ප්‍රිය දෙයින්මයි දුක එන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. එතකොට මේ පුජ්‍යලයා කැමති වෙනවද? ප්‍රිය දෙයින් දුක එනවා කියුවන් කැමති වෙයිද? දෙයිනේ දැන් ඕගොල්ලෝ හිතන්නේ ප්‍රිය දෙයින් තමයි කැමති දෙයින් තමයි සතුට එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කැමති දෙයින් තමයි දුක එන්නේ. දැන් බලන්න මේ ඇත්තට මේ ධර්මයේ මේ කාලේ දේශනා කරන මොන තරම් බාධක උන්වහන්සේට තියෙන්නේ නැද්ද? දැන් සත්‍යයට අසත්‍ය කියනවනම් අසත්‍යයට සත්‍ය කියනවනම් ඇස් දෙකට මේ පේන පියවි ඇස් දෙකටම පේනවා කැමති දෙයක් ගත්තු නිසාමයි අඬන්න වෙන්නේ. කැමති දෙයක් ගත්තු නිසාමයි ලයෙත් ගහ ගන්න වෙන්නේ. එහෙම S2 මේ S2කට පේද්දි පේද්දි අපි හිතන්නේ හිතන්නේම කැමති දෙයින්මයි සැප ලැබෙන්නේ කියලා. අපි හිතන්නේ එහෙම කැමති දෙයින් සැප ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කැමති දෙයින් තමයි දුක ලැබෙන්නේ කියලා පින්වත්නි. එතකොට කොච්චර ගැටලු තියෙන්නේ නැදනේ? ඒ කාලේ ආందోලනාත්මකව පින්වත්නි මේ කතන්දර ගිහින් තියෙනවා. එහෙනම් දැන් ඔබටත් පුළුවන් දුක අඩු කරගන්න නම් කැමති දේවල් වලින් නික්මෙන්න. ඒකනේ මේ ආර්ය ශාසනය තුල පින්වත්නි කුල පුත්‍රයෝ ගිහි ගෙවල් දාලා ශාසනය පැවිදි වෙන්නේ. එදෙනි මහත් වූ භෝගස්කන්ධයන් හීන වූ භෝගස්කන්ධයන් මහත් ඌ ඥාති පිරිස සියල්ලම අතහැරලා මේ ශාසනය තුලට ආවට පස්සේ බලන්න කැමති දේවල් ගොඩාක් තියෙනවද නැද්ද? අඩුයි. අඩු ගානේ කොණ්ඩේ ටිකවත් නැහැ නෙවෙයි. ඕන ඕන මෝස්තරේ සපතු එකක්වත් දාන්න බෑ නෙවෙයි. ඕන ඕන විදිහට ඇඳුමක්වත් අඳින්න බෑ නේ. නේ? පාත්‍රෙත් කළු කරගන්න එපැයි. නේ? ඉතින් කැමත අන්න බලන්න දැන් ඒ කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන්මයි මහණි කැමති කැමති ඒව අඩු කරන්න කැමති කැමති ඒව අඩු කරනකොට ඕගොල්ලෝ කොණ්ඩෙට කොච්චර මෝස්තර දානවද නේ ජෙල් ගානවා එක එක දේවල් කොච්චර මෝස්තර දානවද ඕක සම්පූර්ණ අයිම කරලා දැම්මට පස්සේ බලන්නකෝ කැමති ඒව අයින් වුණා එතකොට දැන් නැත්තම් කොණ්ඩේ සුදු වෙනකොට කළු කරන්න දෙපයි සුදු ගස් දකින්නකොට දුකටපත් වෙනවනේ දැන් අන්න ඒ නිසා ඒක නිසා හටගන්න දුක නැති වෙනවා නිසා අන්න බුදුරජාණන් වහන්සේ පින්වත්නි මහා කරුණාවෙන්ම තමයි ඒ දේවල් අනුදැනව දාන්නේ. එහෙනම් ඔබට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තොත් ඔබ ඉබේමයි කැමති දේවල් වලින් ඈත් වෙන්නේ. ඈත් වෙන්න කියලා උත්සාහ කරන්න එපා. ඈත් වෙන්න කියලා උත්සාහ කරන්න ඕනේ නැහැ. ඔබට තියෙන එකම දෙයයි කරන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය දැනගන්න. ඔබට තියෙන එකම දෙයයි දැනගන්න. ලෝකේ යථාර්ථය දැනගන්න. ඔබට තියෙන එකම දෙයයි දැනගන්න. මේ ආයතනයන්ගේ හට ගැනීම දැනගන්න. ඔබට තියෙන එකම දෙයයි දැනගන්න. මේ ආයතනයන්ගේ නැතිවීම දැනගන්න. එහෙනම් දැන් ඔබ මේ ආයතනයන්ගේ ඇතිවීම ආයතනයන්ගේ නැතිවීම තමයි ලෝකය කියන්නේ. ලෝකයේ ඇතිවීම නැතිවීම ඔබ සැබවින් දැනදක ගත්තොත් පින්වත්නි ලොවේ සත්‍යයයි දැනගන්නේ. ලොවේ සත්‍යය දැනගන්න විටම අන්න චතුරාර්ය සත්‍ය දැනදක ගන්නෙ. එතකොට ඔබ එතනම කලකිරෙනවා. එතනම ඇල්ම දුරු වෙනවා. එතනම ප්‍රිය දේවල් වලින් වෙන්වීම හට ගන්නවා. වෙන් වෙනවා කියන්නේ දැන් ඔබ ගිහි ගෙදරකින් නම් ගෙදර දාලා යනවා කියන එක නෙමෙයි. ඕකේ බැඳීම තියෙන්නේ ඇඟේද හිතේද? ඈ? දැන් ඕගොල්ලෝන්ගේ දූ දරුවෝ කෙරේ ඥාති හිතයිසි කෙරේ බැඳීම තියෙන්නේ ඇඟේද හිතේද? දෙයනේ හිතේ නෙවෙයි. දැන් මෙතන ඇවිල්ලා සද්ධර්මය ඇහුවත්, ගෙදර බබා ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගිහින් ආවත් දන්නෙත් නෑ. දැන් උණු බැඳිලා තියෙන්නේ හිතෙන්. සිතේනේ බැඳිලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේ දේශනා කරන ධර්මයේ පින්වත්නි සිතට දේශනා කරන්නේ. ඒ නිසා ඔබට තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය යම් ප්‍රමාණයක දැනදක ගන්න විට ගෙවල් වලින් ඉක්මන එක නෙමෙයි. ඔබ gedara කටයුතු ලස්සනට කරනවා. දූ දරුවන්ගේ ස්වාමිපුරුෂයන් කටයුතු ලස්සනට කරනවා. රැකී රක්ෂාව හරි පිළිවෙලට කරනවා. වෙනද වගේ එයට උපා අල්ලගෙනම නෙමෙයි. දැන් ඔබ හිතාගෙන ඉන්නේ මහත්ය gedara අපි දෙන එකම කණ්ඩ ඕනේ. මේ මහත්තයලා අම්මලා කෑම එකක් බෙදලා ගෙනත් දුන්නත් කන්න බෑ මම දෙන එකම කනවා. දැන් එන්නේ එතකොට අපිට 100ට එනවා. මහත්තයට කුස පුරව ගන්න නේ වුණා. කවුරු හරි දෙන එකක් කරනවා නම් ප්‍රශ්නයක් නෑ. එච්චරයිනේ. සිතෙන් අන්න සිතෙන් දුරස් වෙන්න පුළුවන් වෙනවා. සිතෙන් අර දැඩි කොට ගත්ත ගතිය, උපාදාන කරගත්ත ගතිය, මමත්වයෙන් ගත්ත ගතිය ඉබේම දුරු වෙනවා. එහෙනම් ඔබට තියෙන්නේ පින්වත්නි මේකට කුමද? චතුරාර්ය සත්‍ය ධර්මය දැන දැක ගන්න. මේක දුර්ලභයි. ලෝකයේ අතිශයින්ම දුර්ලභයි. අහන්න ලැබෙන ඉතාම කලාතුරකින් පින්වත්නි. එimhe දේශනා කරන්නත් ස්වාමීන් වහන්සේලාත් උත්සුක වෙන්නම අඩුයි. ඇයි අඩු වෙන්නේ? තේරුම් ගන්න බෑ. නුවණ තියෙන පුජ්‍යලය සල්පයයි. නුවණ තියෙන අය සල්පයක් නිසා තේරුම් ගන්න පිරිස ඉතා අඩු නිසා දේශනා කරනවා. දන්න පින්වත් ස්වාමීන් වහන්සේලාව දේශනා කරනවා අඩුයි. නමුත් පින්නනි කොහොම හරි අපිට තියෙන එකම දේ මේකම තමයි දේශනා කරන්න ඕනේ. වාර ගාන කරියහනකොට ගල් පර්වතයක් උඩින් යන විට පින්වත්නි ඒ ගල් පර්වතයේ උඩ වුණත් කාලයක් යනකොට මාර්ගයක් සලකුණු වෙනවලු සංඥාවක් වශයෙන් දල වශයෙන් හරි මාර්ගයේ සටහන් වෙනවලු. ඒ වගේ අපි මේ ධර්මයේ දිගින් දිගට අහනකොට කොයි දවසක හරි මේ හිතේ පොඩ පොඩ හරි සටහන් වෙලා අපිට අවබෝධයක් වෙන්න පුළුවන් නේ පින්වත්නි. එහෙම වුණොත් බුද්ධ ශාසනය උණුසුම ලැබුණා. ගෞතම ශාසනයක ඉපදුණු එකේ ප්‍රයෝජනෙ වුණා. මිනිස්සෙක් වෙලා ඉපදුණු එකේ ප්‍රයෝජනෙ වුණා. එහෙම නැතුවනම් සසරට මුසු වෙන දහම් පද කොපමණ ඇහුවත් එය බුද්ධ වචනය සුභාසිතය නෙමෙයි ඉසිවරුන්ගේ ධ්වජය වෙන්නේ සුභාසිතයයි බුද්ධ වචනයයි ඉසිවරුන්ගේ ධ්වජය කියන්නේ ධර්මයයි එහෙනම් ඒ ධර්මය මොකද්ද කෙලෙස් සංසිඳවන එක සසර ඇල්ම දුරු කරන එක. එවැනි එකක් අහන්න ලැබෙනවා නම් විතරක් අහන්න. එහෙම අහලා පින්නනි මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ ජීවිතය තුලදීම හේතු වේවා වාසනාව වේවා කියලා සාදන. එහෙනම් මේ සම්බන්ධ වුණු පින්වත් සියලු දෙනාටමත් මේ සියලු දෙනාම නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් ඒ වගේම සියලු පින් කැමති දෙවි දේවතානුත් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා සාදනා. එහෙනම් සියලු සද්ධර්මය ඇහුවා වූ සියලු දෙනාටම මේ ගෞතම සාසනය තුලදීම සිව්සස් ධර්මය මනාලෙස අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී සූත්‍ර ධර්ම දේශනය සජීව වැඩසටහනේ સમાප්තිය සැනටුහන් කරන්නටයි මේ සෝදානම. සුපින්වත් පිරිසට මෙහි පැමිණ සිටින පුණ්‍යවන්ත පිරිසට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අපගේ දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නා හැටියට. පින්වත්නි අද දවසේදී අපගේ ස්වාමින්දරයන් වහන්සේ සංයුක්ත නිකායේ කස්සප වග්ගයේ සඳහන් වුණු විශාක පංචාලි පුත්ත සූත්‍රය ඇසුරෙනුයි ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුනේ. ඔබ මේ දහම් කරුණු මනවින් උගෙනගෙන අපි ආරාධනා කරන්නේ මතක් කර සිටින්නේ මේ ධර්මය තුල හැසිරෙන්න ධර්මධාරී වනවාට වඩා ධර්මචාරී වීමයි අපට අත්‍යවශ්‍ය වෙන්නේ. මා මේ වැඩසටහන ආරම්භයේදීම සිහිපත් කළ විදිහට ප්‍රමාණික වූ මිනිසුන් අතර අප්‍රමාණ වූ මනුෂ්‍යත්වයේ ගුණධර්ම වර්ධනය කිරීම, ඒ වගේම ධර්මය සහ කර්මය මනාව හඳුනා ගන්නට, එකිනෙකට වෙනස් කොට හඳුනා ගන්නට ඔබට හැකි වෙන්නට අපි නිරන්තරයෙන්ම මාර්ගෝපදේශය සලසනවා සකසනවා. ඉතින් මේ අනාදී මාර්ගයේ හැසිරෙන්න අපි බෞද්ධ නාලිකාව හරහා මේ මාර්ගෝපදේශය සලසන්නේ ඒ පින්කම්හි ඔබට නිරත වෙන්නට ආරාධනා කරමින් පින්වත්නි අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වුවේ තනමල් විල කිතුල් කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි අපේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී සූත්‍ර ධර්ම දේශනය සජීව වැඩසටහනින් සමුගන්නවා පින්වත් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි Thank you.